ආචාර්යද චාරදාස බෝගොඩ 1995 දෙසැම්බර් 28 වනදා ලෝක සිනමා ඉතිහාසයේ වැදගත් දිනයක් ලෙස සටහන් වෙනවා. එදා ප්‍රංශයේ ග්‍රෑන්ඩ් කැෆේ නම් ආපන ශාලාවේදී සිනමාවේ ආරම්භය සිදු වුණා. ඒ රොමියෝ සහෝදරයන් නිෂ්පාදනය කළ චිත්‍රපටය මහගම දැක්ම සඳහා ඉදිරිපත් කිරීම. එදා මෙදා තුර නව පහළ සිනමා කලාව දිහා බලන විට පෙරවරෙන් පෙරවර දිග ගමනක මහත් වූ ප්‍රතිඵල ලබා ඇති බව පෙනෙනවා. ලෝකා විශාලතම චිත්‍රපට හෙවත් සිනමා කර්මාන්තයේ පදනම තිබෙන්නේ ඉන්දියාවේ. වසරකට චිත්‍රපට 800ක් හෝ ඊට වැඩි ගණනක් නිපදවනවා. පිසවන සීලක මුලදී සංගීත නාටක විනුවෙන් වේදිකාවල නොයෙක් සංගීත භාණ්ඩ භාවිත කරන්නට පටන් ගත්තා. එහෙම ආරම්භුණු වාද්‍ය සංගීතය වල කවි රබේන්ද්‍රනාත් tagore තුමා නවීකරණය කළා. ඉන්දියානු වාද්‍ය භාණ්ඩ මෙන්ම බටහිර සංගීත භාණ්ඩද සහාය කරගත්තා. පළමුවනේ ඉන්දියානු සශබ්ද චිත්‍රපටයේ වුණේ අයමල් ආරා. එහි සංගීතය සඳහා හාර්මෝනියම් ඒකේ සර්පිනාව කර්ණක් හා තබ්ලාව සහාය කරගත්තා. එම වාදකයින් කලේ නවය ගායන ගීතය අනුගමනය කිරීම. ඒ කල ගීත ගැයුවේ රංගපෑවේ නළුවාමයි. යෝගාන චිත්‍රපටයට මෙවැන්න සංගීතයේ එක්කිරීමේ ගෞරවය හිමිවන්නේ වංගදේශයට. දේවකී බෝස් නම් නිෂ්පාදකයා පුරාණ භක්ත නම් චිත්‍රපටයට අංග සම්පූර්ණ වාද්‍ය වෘන්දයක් යෙදෙව්වා. එහි සංගීත අධ්‍යක්ෂණය රාය චාන්ද් දේරගේ. හලයන් ගිටාරය ඇතුළු පළක් බටහිර වාද්‍ය භාණ්ඩක් සංගීතය සඳහා යොදාගත්තා. චිත්‍රපටයක භාවික ආකර්ෂණය උද්දේශ කිරීමට පසමන් වාදනය යොදා ගැනුණා. ඉන්දීය චිත්‍රපටයට අලුත් විභාගයක් එක්කලේ රාජ් චාන්ද් විවරල් තමන් භරන් පංකජ් මලක් රබල් චටර්ජී ආදී වංග සංගීතඥයින් ප්‍රසිද්ධ जगत Thank you. Gracias. මහණවරුන් කීප දෙනෙක් සාම්ප්‍රදායික සංගීත ලක්ෂණ රැක ගැනීමට වග බලා ගත්තා. මෙන්න මේ කාලයේදී තමයි නෞෂාද් අලනම් මහා සංගීතවේදියා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය ආරම්භ කළේ. අදාළ බව පිළිබඳ වෙනසක් ඉන්දියා සිනමාව තුළ ඇති කළේ බෙමල් රෝයි බව විචාරකයින්ගේ මතය. හින්දි සිනමාවේ පළමු වර්ණ චිත්‍රපටය ආන් එය ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ චිත්‍රපටයක් ලෙස සැලකෙනවා. अपनी मौत का सामान ले चले मौत का सामान ले चले दिल में छुपा के प्यार तो हम जान ले चले मौत कथा मान ले चले दिल में छिपा के प्यार का तूफान ले चले තුල මහත් වූ ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. කාලයාගේ අවෑබෙන තාක්ෂණික දියුණුවත් සමග මේ සෑම මූලික අවශ්‍යතා අනුව චිත්‍රපටය පූර්ව කලා මාධ්‍යයක් ලෙස ගොඩනැගුණා. එයට නැතුව පසුගින් රචනය, ආලෝකකරණය වගේම සංගීතයේ පිටුහලද නැතවම බැරි වුණා. සංගීතය යොදාගත්තේ රූපාවලියේ දැක්වෙන නාට්‍යමය අවස්ථා තේරුම් කිරීමටත් යථාර්ථය මතු කිරීමටත් देखा है तेरी आंखों ප්‍රශාන්ත් සංගීතවේදියා මෙසේ කියනවා. Flying songs are composed of simple, light, catchy tunes. These tunes possess all the elements of beauty and simplicity. චිත්‍රපට ගීත නිර්මාණය කර ඇත්තේ සරල මෙන්ම සෙත් තලවන තනුවලින්. සරල බව හා සුන්දරත්වය යන මූලිකාංග මේ තනුවලට අයත්. Yeah, yeah, yeah, yeah. චිත්‍රපටවල ගී රාශියක් ඇතුළත්ව තිබුණා. ඉන් වැඩි ගණනක් ශෘංගාර රසාත්මක ගී ආදරය තේමා කොටගත් ගී. ඒ කාලයේ බොහෝ දෙනෙක් චිත්‍රපට බැලුවේ සටන් ජවනිකා නිසා. නැත්නම් රසවත් කේ නිසා. ඒත් නැත්නම් විහාර පහළ නිසා. චිත්‍රපට ආරම්භයේ සිට මේ දක්වා මේ නැවත නිර්මාණ තිබුණේ 45ක් පමණ. සමහර සම්භාව්‍ය චිත්‍රපටවල පසුබිම් සංගීතය ප්‍රේක්ෂක වින්දනය තීව්‍ර කළා. එන්නේ චිත්‍රපට සංගීතයේ නීති රීති පළුදු නොකට භාව ප්‍රකාශනයේ කිරීමට ස්වර රාග තාල හා ලය උපයෝගී කරගත් බව විද්වත් මත යවනවා. खुदा के बन අදත් ලලිත කලාලය ඉදිරිපත් කළේ මෙරා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස නගුඩ. පටිගත කළේ මාලින්ක දේශප්‍රිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදන තුෂාර මේතදේව බද්දගේ